අපි මතින් නිදහස් රටක් වැඩසටහන ප්‍රකාශයට පත් කරමින් ජනතාව වඩාත් දැනුවත් කිරීම සඳහා අපි එක් දිනක් පමණක් අපේ රටේ සුරාසැල් වැසීමට තීරණය කෙරුවා මේ වැඩසටහන තුල 10 වෙනිදා. හෙට කලින් අපේ කමිටුවේ යෝජනා කරලා තිබුණා එක දිගට දවස් 3ක් වහලා හිටන් ජනතාවට මේ ගැන දැනුවත් වීමක් කරමු කියලා හිටන්. මේ දවස් 3ක් මේ සුරාසැල් වහමුයි කියලා කිව්වහම අපේ ආණ්ඩුවේ ආදායම් භාරව ඉන්න නිලධාරීන් මහත්තුරු ඔළුවේ අත ගහගත්තා. දවස් 3ක් වහලා කොහොමද කියලා හිටන්. මේක තමයි ඇත්ත తত্ত্বය. ඒ නිසා අපි රජයක් විදිහට ගෙනියන වැඩපිළිවෙලේදී විශේෂයෙන්ම 2020 වන විට මේ රටේ ආණ්ඩුවේ අයවැය හදන්නට සුරා සැල්වල ආදායම ඉවත් කරන తත්වයට මේ රටේ සංවර්ධන ඉලක්කයක් ඇති කර ගැනීමයි කියන එකයි බලාපොරොත්තු වෙන්නේ.